බුදු සරණයි. බුද්ධෝත්පාද කාලයක උපත ලැබීම ඊටමත් වාග්්‍යවන්ත ඊටමත් පුණ්‍යවන්ත කටයුත්තක්. එවන් පුණ්‍යවන්ත එවන් වාග්්‍යවන්ත දිවියක් ලැබුව අප අපගේ මේ ජීවිතය තව තවත් සාර්ථක කරගන්නට නම් ජීවිතයේ යථාබෝධය පසක් කරගන්නට නම් නිරන්තරයෙන්ම ධර්මානුශාසනා ශ්‍රවණය කිරීම ඒ වගේම ධර්මානුකූලව හැසිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු වෙනවා. ඉතින් ඒ පිළිබඳව සුපින්වත් ඔබට සිහිපත් කරමින් අද දවසේදීත් මේ සන්ධ්‍යා කාලයේ අප සූදානම් වන්නේ සූත්‍ර දේශනාව සජීවී ධර්මානුශාසනාව ආරම්භ කරන්නට අද සූත්‍ර දේශනාව සජීවී ධර්මානුශාසනාව සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාළ කලවාන ජාතුවංගොඩ දම්සක් විහාරසේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමින්ද්‍රයන් වහන්සේව ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගන්නවා සාදු සාදු සාදු අද සජීවී ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ තෙල්දෙනිය වැල්ලේ තොට නිසංසල නිවසේහි පදිංචි PM ඒකනායක මහත්මිය සහ උඩිස්පත්තුව ගොඩමුන්නේ පදිංචි අබේකෝන් ගොඩමුන්න මෑණියන් සහ එම මෑණියන්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු සැදැහැති පිරිස විසිනි. සුපින්වත් දායකයන්ට දැන් අවස්ථාව තිබෙනවා අපගේ හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජාව මැද්දේ ලෞතර බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නටත් ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කිරීමටත් සාදු සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තයේ කෝකාලික වර්ගයේ සඳහන් වන ආයාචන සූත්‍රය ආශ්‍රයනුයි අද දවසේදී සූත්‍ර දේශනාව සජීවී ධර්මානුශාසනාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ.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 සජීවීව විසිරුවා හරිනු ලබන මේ උදාර ධර්ම දේශනාවෙහි අද දායකත්වයේ දරන්නේ තෙල්දෙනිය වැල්ලේ තොට නිසංසල නිවසේහි පදිංචි පී.එම්. ඒකනායක මහත්මිය විසින් ඒ වගේම උඩිස්පත්තුවේ ගොඩිමුන්න පදිංචි අබේකෝන් ගොඩිමුන්න සහ එම පවුලේ සොහොයුරු සොහොයුරියන් විසින් අද දවසේ මේ උදාර පින්කමෙහි දායකත්වයේ දැරීම සිදු කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා මේ ලෝකයෙහි දාන දෙකක් ඇතැයි මම කියමි කියලා. උන්වහන්සේ කියනවා පළවෙනි දාණය තමයි ආමිස දාණය. ආමිස කිව්වේ මේ භෞතික දේවල්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, මිල මුදල් මේ වගේ භෞතික දේවල් දෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට උන්වහන්සේ කියනවා තවත් දානයක් තියෙනවා ධර්ම දාණය. ධර්මයක් පරිත්‍යාග කරන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ආමිස දානයත් ධර්ම දානයත් කියන මේ දෙක අතරින් ධර්ම දාණයම අග්‍රයයි මම ප්‍රකාශ කරමි කියලා. මේ තමයි ලෝකෙ දෙන්න තියෙන වටිනාම දේ. මේ දේ දෙන්නේ මිනිස්යන්ගේ දෝතට අතට නෙමෙයි. ධර්ම දාණය ලබා දෙන පින්වතුන් කතා කරන්නේ සත්වයන්ගේ సంతාණයට මිනිසුන්ගේ හදවතට කතා කරන්නේ. ඉතින් අද දවසේ එබැවින් මේ තෙල්දෙණියේ ප්‍රදේශයේ ඒ පින්වත් පිරිසත් උඩිස්පත්තුව ගොඩිමුන්න ඒ පින්වත් පිරිසත් සහභාගි වෙලා සූදානම් වෙන්නේ ලොවේ දෙන්න තියෙන අග්‍රම දෙය ශ්‍රී ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් පරිත්‍යාග කරන්නටයි වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඔබේ ජීවිතේ කරගන්නට තියෙන උත්තරීතරම පරිත්‍යාගය සිදු කරලා සුවිශාල කුසලයක් රැස් කරගන්නටයි ඔබ මේ මොහොතේ මේ ධර්මශාලාව තුල සංවරව තැන්පත්ව සිටින්නේ. ඒ වගේ සිහි කළලා සතුටටපත් වෙමින් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාව සංයුත්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තයෙහි කෝකාලික වර්ගයේ ආයාචන කියන සූත්‍ර දේශනාව. ආයාචන කියලා කියන්නේ ඉල්ලා සිටීම කියන එකයි. ආයාචන කියන මේ වචනේ තේරුම ඉල්ලීමක් කරනවා, ඉල්ලා සිටිනවා. මේ සූත්‍රයට ආයාචන කියන නම යොදලා තියෙන්නේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කිරීම පිණිස සහම් ප්‍රති කියන මහා බ්‍රහ්මයන් විසින් කරන ලද ආරාධනාව පිළිබඳව. ඒකයි ආයාචන සූත්‍රය කියලා කියන්නේ. දේශනාව පටන් ගත්ත මොහොතේ ඉඳන් අවසන් වෙනකම්ම ඊටාම හොඳින් තේරුම් ගනිමින් ශ්‍රවණය කරන්න පුළුවන් බොහෝම වැදගත් නමුත් අතිශයින් ගැඹුරුත් නැති සූත්‍ර දේශනාවක් ආයාචන කියලා හඳුන්වනු ලබන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා උන්වහන්සේ මුලින්ම කල්පනා කළා තමන් අවබෝධ කරගත්ත නිවන Taman විසින් භුක්ති විඳින්නට ඕනේ කියලා. එහෙම කල්පනා කරලා බුද්ධත්වයටපත් වෙලා Tamanගේ පළඟ ලිහන්නේ නැතුව වාඩි වෙච්ච ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව උන්වහන්සේ හිම්මම Nirodha ඵල සමාපත්තිය කියන සමාධියට සමවැදුණා. දවස් 7ක්ම නිවන් සුව භුක්ති විඳා. ඊට පස්සේ උන්වහන්සේ මේ බෝධීන් වහන්සේ ළඟ වාඩි වෙලා නිරෝධඵල සමාපත්තියට සමවැදිලා ඉන්නවා දැකලා දෙවිවරු කල්පනා කළා සිද්ධාර්ථ බෝසතුන් අද නැත්තන් හිට බුද්ධත්වේ ලබයි. එයා මේ වීරය කරනවා. එකම ඉරියව්වෙන් ඉඳගෙන ඉරියව්ව වෙනස් කරන්නවත් නැතුව එයා මේ වීරය කරන්නේ බුද්ධත්වේ ලබන්න කියලා පළවෙනි සතිය වෙනකොට දෙවිවරු කල්පනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ දවස් 7 ඉවරයි නැගිට්ට එතනින්. නැගිටලා උන්වහන්සේ උතුර පැත්තට ගමන් කළා. ටික දුරක්. අද කාලෙන් ගත්තොත් ඒ ගමන් කළා තියෙන දුර මොග්ගලී පුත්තිස්ස මහරහතුන් වහන්සේගේ නියමයෙන් ධර්මාශෝක රජතුමන් ලකුණු කළ ස්මාරකයක් පිහිටවලා තියෙනවා. ගමන් කළා තියෙන අඩි 200ක් 250ක් වගේ යකි පොඩි දුරකට ගමන් කළා. ගමන් කරලා හිටන් උන්වහන්සේ බෝධිය දෙස බලාගෙන ඇසිපිය හෙලන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. ඒකට කියන්නේ අනිමිස ලෝචන පූජාව කියලා. තමන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න බෝධි උපකාර වෙච්ච නිසා එයට කළගුණ සැලකීමක් විදිහට බෝධිය දෙස බලාගෙන ඉන්නවා. නිකම්ම නෙවෙයි. උන්වහන්සේ Nirodha ඵල සමාපත්තියට සමවැදිලා. ඒ තුලිනුත් උන්වහන්සේ කරන්නේ අර ලබාගත් නිවන ඒ තියෙන සමාධිය ඒ නිවනේහි සැපේ ලබන්න පුළුවන් සමාධියට සමවැදිලා ඒ සමාධියටපත් වෙලා ඒ විමුක්ති සුවය අත්විඳිනවා. ඉතින් දෙවිවරු කල්පනා කළා සිද්ධාර්ථ බෝසතුන් දවස් 7ක්ම වීරය කළා ඉරියව්වවත් වෙනස් කළේ නැහැ. නමුත් එයාට බුද්ධත්වයටපත් වෙන්න බැරි වුණා. එයා බුදු වෙන අදහස අතහැර දාලා යන්න ගියා. ටික දුරක් යනකොට යාට ආයෙමත් ආස හිතුණා අර බෝධිය ළඟ පහළ වෙච්ච වජිරාසනයට. මොකද උන්වහන්සේට අර සොත්තිය කියලා බ්‍රාහ්මණ කෙනෙක් කුසතන පූජා කළානේ. ඒ කුසතන ටික බෝධිය ළඟ ඇතුරුවාම එතන රියන් 14ක් කුස. රියනක් කියන්නේ සාමාන්‍යයෙන් අඟල් 18ක් විතර. රියන් 14ක් කුස වජිරාසනය කියලා එකක් පොළවෙන් මතුණා. උන්වහන්සේගේ පාරමිතා බලයෙන් මේ වජිරාසනයේ මහා වටිනා කියන ආශ්චර්යමත් එකක් මේ ගැන ආස හිතිලා දැන් ඒ දිහායා බලාගෙන ඉන්නවා කියලා දෙවිවරු කල්පනා කරන්න වුණා. තාම දෙවිවරු දන්නේ නැහැ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කියලා. දෙවිවරු තව මස්සක කරනවා. ඉතින් උන්වහන්සේ මේ සතියක්ම බෝධින් වහන්සේ දිහා බලන් ඉඳලා කල්පනා කරා දෙවිවරුන්ගේ සැකය දුරු කරන්න ඕනි පළමුව කියලා. එහෙම කල්පනා කළා තුන්වෙනි සතියේ අදිෂ්ඨානයක් කළා අහසේ මණික් වලින් සක්මන් මලුවක් මැවෙන්න කියලා. මණික් වලින් සක්මන් මලුවක් අහසේ. මැවුනට පස්සේ උන්වහන්සේ 이르දි බලෙන් මේ සක්මන් මලුවට වැඩම කළා. වැඩම කළ අදිෂ්ඨානයක් කළා මේ සක්මන් මළුවේ කෙළවරෙහි මට සම්පූර්ණයෙන්ම සමාන තව බුදු කෙනෙක් මැවෙන්න කියලා උන්වහන්සේ අදිස්ථානයක් කළා. අදිස්ථානයක් කළාම උන්වහන්සේ වගේම බුද්ධරෝ බුදු කෙනෙක්ව ඒ සක්මනේ කෙලවරේ මැවුණා. ජීවමාන බුදු කෙනෙක් නෙමෙයි. නමුත් නිර්මිත බුදුරුවක් අදිස්ථාන බලෙන් නිර්මාණය වෙච්ච බුදුරුවක්. අපේ බුදුරජාණන් වහන්සේ එක පැත්තක කෙළවරක වාඩි වෙලා ඉන්නවා. අර නිර්මිත බුදුරු අනික් පැත්තේ කෙළවරේ ඒ වෙනකොට හිටගෙන ඉන්නවා. ඊළඟට නිර්මිත බුදුරෝ වාඩි වුණාම අපේ බුදුරජාණන් වහන්සේ සක්මනේ මේ පැත්තේ කෙළවරේ සිටගෙන ඉරියව්වෙන් වැඩ ඉන්නවා. නිර්මිත බුදුරුව සක්මන එක පැත්තක සැතපෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ඇවිදිමින් භාවනාවේ සක්මනෙහි යෙදෙනවා. ඒ වගේම නිර්මිත බුදුරුව සක්මන් කරන්න පටන් ගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ සක්මනේ එක පැත්තක කෙලවරක සැතපීලා ඉන්නවා. මේක පුදුමාකාර ප්‍රාතිහාර්යයක්. ඒ ප්‍රාතිහාර්ය කොච්චර අසිරිමත්ද කියනවනම් බුද්ධ අදිෂ්ඨාණයෙන් සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම ලෝකවලට අපායික සියලු සත්වයින්ට දකින්න ලැබෙනවා යමා මහ පෙරහැර පෑම. එච්චර අසිරිමත් ප්‍රාතිහාර්යක් මේක. ඊළඟට උන්වහන්සේ අර බුදුරු අතුරු දහන් කළා. අතුරු දහන් කළා හිටන් තමන් වහන්සේගේ ඇහෙන් තල් කඳක් තරම් විශාල ගිනි කඳක් නිකුත් වෙන්න අදිෂ්ඨානයක් කළා ඒ තේජෝ කසිනේට සමවැදිලා. ඒ වගේ ගිනි කඳක් නිකුත් වෙන්න ගත්තා. ඊළඟට සැනේකින් වා සැනකින් උන්වහන්සේ ආපෝ කසිනේට සමවැදිලා ඒ ධානයට සමවැදිලා දකුණු වැසෙන් තල් කඳක් තරම් විශාල ජල කඳක් නිකුත් කළා. ඊපස්සේ මේ ජල කඳ ගිනි කඳ දෙක වරින් වර මාරු කරලා පේන්න සැලැස්සුවා. ඊළාට එක කණකින් ගිනි කඳක් අනික් කණෙන් ජල කඳක් එක් නාස්පුඩුවකින් ගිනි කඳක් අනෙක් නාස්පුඩුවෙන් ජල කඳක් ඒ වගේම ඇඟිලි අගක් අගක් පාසා ගිනි කඳන් අතරක් අතරක් පාසා ජල කඳන් ඒ වගේම රෝම කූප අගින් ගිනි කඳනුත් අතරින් ජල කඳනුත් මේ විදිහට මේවා මාරු කර කර මහා ප්‍රාතිහාර්යක් දක්වා වදාලා මේ ප්‍රාතිහාර්ය හැම වෙලාවෙම ආකාර දෙකක් දකින්න ලැබුණා බුදුවරු ගත්තත් බුදුවරු දෙනමක්. අර නිකුත් කරන දේවල් ගත්තත් ගිනි කඳන් ජල කඳන් දෙකක්. අන්න ඒක නිසා මෙය හැඳින්නුවා යමක කියලා. යමක කියන්නේ දෙයාකාර කියන එකයි. යමක ප්‍රාතිහාර්ය කියලා. යමක මහා ප්‍රාතිහාර්ය. ඒක රහතුන් වහන්සේ කෙනෙකුට කරන්නට බෑ. බුදු කෙනෙකුට විතරක්ම ආවේනික විශේෂ ප්‍රාතිහාර්යක්. මේ ප්‍රාතිහාර්ය පුරා සතියක්ම සිදු කරන්නට යෙදුනා. දෙවියන්ගේ සැක සංකා දුරු වෙලා ගිහිල්ලා දෙවිවරුන්ගේ සිත් තුළ පුදුමාකාර සතුටක් හටගත්තා. එයාලා බුදුරජාණන් වහන්සේට අපෙත් පූජාවක් කරන්න ඕනි කියලා හිතලා එයාලා මවලා දුන්නා මණික් වලින් ගයක්. මවලා දීලා භාග්‍යවතුන් වහන්සේ අපිට පින් ලැබීම පිණිස සුගතයන් වහන්සේ මෙහි වැඩ ඉන්න කියලා ආරාධනාවක් කළා. බුදුරජාන් වහන්සේ මැණික් වලින් මවපු ගෙදරට වැඩම කළා, ගෘහයට වැඩම කළා. මැණික් වලින් හදපු නිසා ඒකට පාලියෙන් කියනවා රතනාඝර කියලා. රතනඝර, රතනාඝරය, මැණික් නිවස. ඉතින් උන්වහන්සේ මේකට වැඩම කරලා පටිච්ච සමුප්පාදය මෙනෙහි කළා. ඒක පටිච්චසමුප්පාද කියන්නේ මේ අවිජ්ජා පත්‍යා සංඛාරය ටික විතරක් නෙමෙයි. ප ဋ ාණ ප්‍රකරණය කියලා මහ විශාල ග්‍රන්ථයක් තියෙනවා. ත්‍රිපිටකය පරිවර්තනය කළ ත්‍රිපිටක මණ්ඩලයනොත් මේ ප ဋ ාණ ප්‍රකරණය කියන ග්‍රන්ථය විතරක් සිංහලට පරිවර්තනය කරේ නැහැ. අපේ ගෞරවනීය රේණුකානේ නායක මාහිමිපාණන් වහන්සේක පරිවර්තනය කළා තියෙනවා. විශාල ග්‍රන්ථයක්. අතින් කිව්වොත් මෙච්චර විතර ඝනකම පොතක් එක. මේ මගේ අතේ තියෙන ලොකු පොතක්. මේ මිටත් වඩා ඝනකම ලොකු පොතක්. මෙන්න මේක තමයි මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි මෙනෙහි කරන්න ගත්තේ. සර්වඥයන් වහන්සේට මේ මෙනෙහි කරනකොට පුදුමාකාර විදිහේ ප්‍රීතියක් සතුටක් දැනෙන්න පටන් ගත්තා. මේ ප්‍රීතිය සතුට කොච්චරද කියනවනම් උන්වහන්සේගේ ඇහි තියෙන සුදු පාට වලින් ඒ වගේම නියපොතු වල තියෙන සුදු වර්ණයෙන් දත් වල තියෙන සුදු වර්ණයෙන් ඇඟේ ඇට සැකිල්ලේ තියෙන සුදු වර්ණයෙන් රැස් ධාරාවක් නිකුත් වෙන්න ගත්තා සුදු වර්ණයෙන් යුතු රැස් ධාරාවක් ඒ වගේම උන්වහන්සේගේ කේශ කලාප වලින් ලෝම කලාප වලින් රැස් ධාරාවක් නිකුත් වෙන්නට උනා නීල වර්ණ නිල් පැහැති රැස් ධාරාවක්. ඒක තමයි නීල කියලා බුද්ධ අර බුදුරජාන් වහන්සේගේ බුද්ධ රශ්මී හඳුන්වනකොට සඳහන් කළේ. ඊළඟට පීත පීත කියන්නේ කහ වර්ණය. උන්වහන්සේගේ මුළු ශරීරය පුරාම හැමට යටින් මේද තෙල තියෙනවා. මේ මේද තෙල් වලිනුත් පිත්තාසය තුල පවතින පිටෙනුත් මුළු කය පුරාම පිට පැතිරිලා තියෙනවා අබද්ද පිට කියලා ඒ පිටෙනුත් කහවරණ රස් ධාරාවක් ශරීරයෙන් පිටතට නිකුත් වෙලා මිනිසුන්ට පේන්න පටන් ගත්තා. දෙවියන්ට පේන්න පටන් ගත්තා. පීත, නීල පීත. ඊළඟට ලෝහිත මස්වල තියෙන රතු වර්ණයෙන්, ලේවල තියෙන රතු වර්ණයෙන් උන්වහන්සේගේ ශරීරයෙන් රතු වර්ණ රැස් ධාරාවක් නිකුත් වුණා ලෝහිත. අට ඕදාත කියන්නේ සුදු වර්ණයනේ. මම ඒක ඉස්සෙල්ලා සඳහන් කළා. ඊළඟට නීල පීත ලෝහිත ඕදාත මාංජෙෂ්ඨ. මාංජෙෂ්ඨ කියන්නේ තැඹිලි වර්ණය. මදටිය වර්ණය මංචාලි ඇට එක පාට. එබඳු ශාරීරික කොටස් මුල් කරගෙන හදවත ආදියෙන් ඒ වගේ රැස් ධාරාවක් නිකුත් වෙන්න ගත්තා. ඊට පස්සේ මේ නීල පීත ලෝහිත ඕදාත මාංජෙෂ්ඨ කියන මේ හතරම එකට එකතු වෙලා විශේෂිත වර්ණයකුත් නිකුත් වුණා. ඒකට කියනවා ප්‍රභාස්වර කියලා. මේ රැස් ධාරා නිකුත් වෙන්න ගත්තේ මෙන්න මේ හතරවෙනි සති රුවන්ගේ වැඩ ඉඳමින් අර මහා ගාම්භීර අභිධර්මයේ මෙනෙහි කරද්දී ඊළඟට පංචමං අජපාලංච කියලා සඳහන් කරලා තියෙනවා පස්වෙනි සතියේ උන්වහන්සේ වැඩ සිටියේ අජපාල කියන නුගරුක මුල අර බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා කිරිපිඬු දානේ පූජා කරනකොට වැඩ හිටියෙත් එතන අජපාල නුගරුක මුල ඒක මේ ගඟෙන් මෙහා පැත්තේ බුද්ධ ගයාව තියෙන්නේ ගඟෙන් එහා පැත්තේ අජර අජපාල නුගරුක මුල තියෙන්නේ නිරංජනා ගඟේ එතනට උන්වහන්සේ වැඩලා සතියක්ම වැඩ හිටියා ඊළඟට උන්වහන්සේට ඊළඟට උන්වහන්සේ ගහක් ළඟට වැඩම කළාම මිදෙල්ල කියලා හඳුන්වන මහා වැස්සක් වහින්න පටන් ගත්තා. මේ ගහත් එක්ක පොකුණක් තියෙනවා. මේ පොකුණට අධිග්‍රහිත වෙලා ඉන්නවා දිව්‍ය නාගයෙක්. අපි මේ දකින නායක නෙමෙයි දිව්‍ය නාගයෙක්. මේ දිව්‍ය නාගයා කල්පනා කළා මමත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජාවක් කරන්න ඕනි කියලා. කල්පනා කරලා එයා මැව්වා තමන්ගේ බලයෙන් ක්‍රියන් 50ක් පළල උස ලස්සන නිවසක් මැව්වා. විමානයක් මැව්වා. ක්‍රියන් 50ක් උස පළල. ඉතින් මේ ලස්සන විමානයක් මැව්වේ බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා හිටපු තැන වට වෙන විදිහට. ඒක සත්‍රුවන් වලින් මණික් වර්ග වලින් මැව්වේ. පුදුමාකාර ලස්සනට බබලනවා. එයා කල්පනා කළා මම හදලා දෙන විමානේ විතරක් බුදුරජාන් වහන්සේ වැඩ හිටියට මදි. මමත් පිහිසෙන්න ඕනි. මමත් මහන්සි වෙන්න ඕනි. එහෙම කියලා හිතලා එයා Taman මේ විමානයට උඩින් Tamanගේ පෙන ගොබය දරාගෙන සිටියා. අද කාලේ අපි දකින්නේ කලාකරුවා ඇඳපු විදිහනේ බුදුරජාණන් වහන්සේ ළඟට නායක කැවිලා උන්වහන්සේ වෙලාගෙන ඉන්නවනේ. නමුත් ධර්මයේ සඳහන් කළ එහෙම නෙමෙයි. මේ දිව්‍ය නාගයෙක්. එයා රියන් 50ක් උස පළල තියෙන සත්‍රුවන් විමනක් මවල තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඒ විමානයට උඩින් තමන්ගේ පෙනය දිගහැරගෙන පෙන ගොබය දරාගෙන තමනුත් මහන්සි වෙන්න ඕනි කියලා සතියක් කල් ගත කරලා තියෙන්නේ. ඒ උන්වහන්සේ 6 වෙනි සතිය මුච්චලින්ද ඊට පස්සේ සත්තමන් රාජායතනං ඊළඟට කිරිපලු ගහක් තියෙන ඔය ආසන්නයේම උන්වහන්සේ මේ රාජායතන කියලා හඳුන්වන කිරිපලු නුගරුක මුල හත්වෙනි සතිය වැඩ හිටියා හත්වෙනි සතිය ඉවර වෙනකොට මුන්වහන්සේ කල්පනා කළා මම දැන් දත් මදින්න මූණ සෝදන්න ඕනිනේ කියලා එතකොටම සක්දෙව් රජතුමන් දැහැටි දඬු ගෙනහැල්ලා දුන්නා. ලී වලින් හදපු දැහැටි දඬු දත් මදින්න. ඊළඟට සක්දේව් රජතුමන් අරලු ගෙඩියක් ගෙනහැල්ලා දුන්නා දත් බෙහෙත් විදියට භාවිතා කරන්න. උන්වහන්සේ මේ අරලු වලින් දැහැටි දඬු භාවිතා කළා. තමන් වහන්සේගේ දත් පිරිසුදු කළා. දලදා වහන්සලා පිරිසුදු කරගත්තා. ඒ වෙනකොටම අර තපස්සු භල්ලුක කියන අය විලඳ මී පැණි ගෙනහැල්ලා බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා පිළිගන්න කියලා. උන්වහන්සේ කල්පනා කළා කිසිම වාජනයක් නෑ Taman වහන්සේ ළඟ. මුකුත්ම නෑ. මේ දෙන කෑම જાති පිළිගන්න. උන්වහන්සේ බැලුවා අතීත බුදවරු ආහාර පිළිගත්තේ කුමකින්ද? උන්වහන්සේට පෙනෙනවා හැම බුදු කෙනෙක්ම ඒ වගේ හැම බුද්ධ ශ්‍රාවකයෙක්මත් ආහාර පිළි අරගෙන තියෙන පාත්‍රයෙන් විතරයි. ඒ තමයි බුද්ධ වංශය. එහෙම හිතනකොටම සතරවරන් දෙවිවරු ඇවිල්ලා පාත්‍ර හතරක් පූජා කළා. උන්වහන්සේ මේ හතරම එකක් වෙන්න කියලා අදිස්ථාන කරලා එක පාත්‍රයක් බවට පත් කරගෙන ඒ පාත්‍රයෙන් අර විලඳ මී පැණි පිළිගත්තා. ඒව වළඳලා ඉවර වෙලා උන්වහන්සේ ආයමත් වැඩියා අජපාල කියන නුගරුක මුලට අර අර වෙළඳ දෙබෑයන්ට ධර්ම දේශනා කළා. අජපාල කියන නුගරු කුමුල්ට වැඩම කළා. වැඩම කළා උන්වහන්සේ විවේකීව සමාධියකට සමවැදුණා. දැන් සමාධිය තුල වැඩ ඉඳලා උන්වහන්සේ සමාහිත බවින් අවදි වුණා. අවදි වෙලා හිටන් උන්වහන්සේ දැන් කල්පනා කරනවා මෙන්න මේ විදිහට. අධිගතෝ කෝ ම්‍යායන් ධම්මෝ මම ධර්මය අවබෝධ කරගත්තා. ගම්බීරෝ මම මේ අවබෝධ කරගත්ත ධර්මය ඊටාම ගැඹුරු එකක්. ගම්බීරෝ. දුද්දසෝ දුද්දසෝ කියලා කියන්නේ දැකීමට දුෂ්කර එකක්. මේක ලේසියෙන් පහසුවෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ගම්බීර වූ දැකීමට දුෂ්කර වූ ධර්මයක් අවබෝධ කරගත්තා. දුරනුබෝධෝ දුරනුබෝධෝ කියන්නේ අවබෝධ කිරීමත් දුෂ්කරයි මේක. ඒ කියන්නේ ඊටාම සුවසේ පහසුවෙන් අවබෝධ කරන්න බෑ. ඊටා දුෂ්කරව වෙහෙසිලා මහන්සි වෙලා ඕනේ මේ ධර්මය අවබෝධ කරගන්න. ඊළඟට උන්වහන්සේට කල්පනා වෙන මං අවබෝධ කරගත්ත ධර්මය සන්තෝ සන්තෝ කියන්නේ සාන්තයි සාන්ත කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ නිවීමටපත් කරනවා කියලා. සන්තෝති නිබ්බාණං කියලා අට කතාවේ කියන්නේ. සාන්ත බව කියන්නේ නිවනටමයි. ඒ කියන්නේ නිවීමටපත් කරනවා. කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කළා දාන දෙයක් මේ ධර්මය සන්තෝ. ඊට පස්සේ කියන පණීතෝ පණීතෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් උතුම් ශ්‍රේෂ්ඨ කියන එක. මෙතන පනීත කියලා හඳුන්වලා තියෙන්නේ නමුත් ප්‍රමාණ කළ නොහැකි ඒක මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රමාණකට නොහැකි තරම් දක්විය නොහැකි තරම් විදියට මහා ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් මා විසින් අවබෝධ කරගත්තා ඊළඟට කියන අතක්කා වචරෝ මේ ධර්මය තර්කයෙන් අවබෝධ කරන්න බෑ තර්ක විතර්ක කරන කරන්න ගියාම එතන දිනන්නේ සත්‍ය නෙමෙයි. එතන දිනන්නේ Tamanගේ හැකියාව කතා කිරීමේ දක්ෂතාවය වාක් පෞරුෂය. එහෙම නැතුව සත්‍ය ජය ගන්නවා කියලා එකක් නැහැ. සත්‍ය පැත්ත දක්ෂ වුණොත් ඒ පැත්ත ජය ගන්නවා. අසත්‍ය පැත්ත දක්ෂ වුණොත් ඒ පැත්ත ජය ගන්නවා. නමුත් මම අවබෝධ කරගත්ත ධර්මය එහෙම තර්කයෙන් අවබෝධ කළ නොහැකි කියලා උන්වහන්සේ කල්පනා කළා. කල්පනා කරලා හිතනවා නිපුණෝ මේක ඊටාම සියුම් වූ දෙයක්. ඊටාම අමාරුවෙන් දකින්න තියෙන බොහෝම සියුම් වූ සියුම් කියලා කියන අතිශයින්ම ගැඹුරු හිතාගන්න අවබෝධ කරගන්න අමාරු දෙයක් මම මේ අවබෝධ කරගත්තේ. ඊළඟට පඬිත වේදනීයෝ බුද්ධිමතුන් විතරයි මේ ධර්මය අවබෝධ කරන්නේ හැම කෙනෙකුටම අවබෝධ කරන්නත් බැහැ කියලා උන්වහන්සේට හිතුණා. එහෙම කල්පනා කළ උන්වහන්සේ හිතනවා මේ ලෝකයේ සත්වයින් ගත්තහම කාමය තුල ඇලිලා කාමය තමන්ගේ නිවස කරගෙන කාමය නැමැති නිවසට වෙලා වාසය කරන්නේ ආසාවල්ගෙන් වලින් තොරව රාගයෙන් තොරව ලෝභයෙන් තොරව තණ්හාවෙන් තොරව එතනින් එහා දෙයක් හිතන්න කල්පනා කරන්නේ නැහැ තමන්ගේ ආසාවල් සමෘද්ධි කරගන්න ඒවා ඉටු කරගන්න මේ සත්වයින් කල්පනා කරන්නේ ආසාවේ ඇලිලා ගැලිලා ඉන්න මේ මිනිස්සුන්ට ධර්මය කියලා දෙන්න ගියොතින් එහෙම එයාලට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ මේ පටිච්ච සමුප්පාදය එයාලට තේරුම් ගන්න බෑ මෙයාලට ධර්ම දේශනා කළොත් මාවත් හොඳටම මහන්සි වෙනවා ක්ලාන්ත වෙනවා මේ අහන අයටත් අපහසුවක්. මොකද යාලා තුල තියෙන මේ ආසාවේ අධික බව නිසා එයාලටත් අවබෝධ වෙන්නේ නැහැ. ඒක හන්දා ධර්ම දේශනා කළා වැඩක් නැහැ කියලා උන්වහන්සේ කල්පනා කළා. බලන්න හරි පුදුම දෙයක්. බුද්ධත්වයට පත් වෙන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතාවන් පුරලා ලෝකයට ධර්මය දේශනා කරන්නමයි. දැන් මේ බුදුරජාණන් වහන්සේට හිතෙනවා මම මේ ධර්මය අවබෝධ කරගත්තා මේක දුෂ්කරයි අනික් අයට අවබෝධ කරන්න අමාරුයි කියන්න ගියොතින් මාවත් මහන්සි වෙනවා අහන අයත් අමාරු වෙටෙනවා වැඩක් නැහැ දේශනා කරන්නයි කියලා උන්වහන්සේට හිතෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් සියල්ල දන්න ලෞතර බුදු කෙනෙකුට ඇයි මේ වගේ සිතුවිල්ලක් හිත තුළ හටගත්තේ? මොකද හේතුව? ඇයි උන්වහන්සේට දකින්න බැරිද මම ධර්ම දේශනා කරන්න ඕනි? මම ධර්ම දේශනා කළේ නැත්නම් අනික් අයට අවබෝධ කරගන්නත් බැහැ. ඒ වගේම අවබෝධ කරන අයත් ලෝකේ ඉන්නව නේද කියලා ඇයි මේ බුදු කෙනෙකුට පෙනෙන්නේ නැද්ද කියලා ඕනිම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ਸਰව සාධාරණයි ඒක. නමුත් උන්වහන්සේට ඒ මොහොතේ ඒක හිතුනේ නෑ. මොකද හේතුව උන්වහන්සේ බුද්ධත්වයේ ලබනකොට ඥානයක් ලැබුවා ਸਰවඥතා ඥානය කියලා. ਸਰවඥතා ඥානය කියලා කියන්නේ සියල්ලම දකින නුවණ. ඕනම දෙයකට සිත යොමු කළොත් ඒ ඕනෑම දෙයක් උන්වහන්සේට පෙනෙනවා. යහපතත් පෙනෙනවා අයහපතත් පෙනෙනවා. මනුස්සයෙකුට සිත යොමු කළත්. අන්නේ ਸਰවඥතා ඥාණය. නමුත් ඒ ਸਰවඥතා ඥාණය කියලා කියන්නේ එක්තරා 이르දි විශේෂයක් විතරයි 이르දි බලයක් විතරයි ඒක උන්වහන්සේට නිදන නොනිදන ඇවිදින ඉඳගෙන ඉන්න සැතපෙන මේ හැම වෙලාවකම නැහැ උන්වහන්සේ කැමතිනම් චතුත්ථ ධානයට සමවැදිලා ඒ ධානය ලබලා සර්වඥතා ඥාණයට සිත නැඹුරු කරන්න ඕනේ. එන සියල්ල දකින්න ඕනේ කියලා හිතන්න ඕනේ. අන්නේ මේ හිතුවට පස්සේ විතරයි පෙනෙන්න පටන් ගන්නෙ. එහෙම බැලුවේ නැත්නම් උන්වහන්සේත් කල්පනා කරන්නේ සාමාන්‍යයෙන් මේ මං අවබෝධ කළේ ගැඹුරු දෙයක් නේ. ඇත්තට මේ කණෙක් කාට අවබෝධ කරගන්න බැහැනේ. මොකද මේ නිදන නොනිදන හැම වෙලාවෙම පවතින ਸਰවඥතා ඥානයක් නැහැ. මේක 이르දි බලයක්. ඒ 이르දි බලයට සමවදින්න පුළුවන්කම තියෙන්නේ චතුත්ත් ධානයට සමවැදිලා ඊට පස්සේ. ඉතින් ඒක නිසා ඒ ධානයට සමවදින්නේ නැතුව මේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට තමයි උන්වහන්සේ මේ විදිහට කල්පනා කළේ. ඒ පළවෙනි කාරණාව. දෙවැනි එක තමයි ලෞතුරා බුදුවරුන් හැම දෙනෙකුටම එක්තරා චාරිත්‍ර ධර්මයක් තියෙනවා. මේ ශාසනය කෙරෙහි තියෙන මේ ශාසනය අනාගතයේ ලෝකේ පැතුරවන්නට හේතු වෙන ප්‍රධාන කාරණාවක් මුල් කරගෙන ධර්මතාවයක් ඇති කරලා ඒ තමයි ආරාධනාවක් නැතුව <clears throat> ධර්ම දේශනා කරන්නේ නැහැ හැම බුදු කෙනෙකුටම ආරාධනා කරන්නේ බ්‍රහ්මයෙක් විසින්මයි මොකද බුදවරු පහළ වෙනකොට ඒ ලෝකෙ මිනිස්සු වැඩියෙන්ම අදහන්නේ මහා බ්‍රහ්මයාව අදටත් එහෙමයි ඉන්දියාවේ මහා බ්‍රහ්මයාව. එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා කිව්වහම අර මිනිස්සු පුදුම විදිහට ධර්මයට නැඹුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය හේතු දෙක මත බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා. ਸਰවඥතා ඥාණයෙන් තොරව සාමාන්‍ය කෙනෙක් විදිහට මේ ගැන කල්පනා කරපු නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ මොහොතේ කවදාවත් Taman හිතලවත් තිබිච්ච නැති ගාතාවක් වැටහුණා මේ අවස්ථාවේ උන්වහන්සේට. කෙච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතුං රාගදෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුද්ධෝ. උන්වහන්සේ ගාතාවක් කියනවා තනියම කවුරුත් නැහැ එතන අහන්න. නමුත් උන්වහන්සේ ගාතාවක් කියනවා. කෙච්චේන මේ අධිගතං මම අමාරුවෙන් අවබෝධ කළා මේ ධර්මය. හලන්දානි පකාසිතුං දැන් මේ ධර්මය කියලා වැඩක් නෑ. රාග දෝෂ පරේතේහි රාග දේශ මෝහ කියන කෙලෙස් වලට යට වෙලා ඉන්න මේ අයට නායන් ධම්මෝ සුසම්බුදෝ පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. බලන්න උන්වහන්සේ මේ තනියම ගාතාවක් කියනවා දේශනා කරනවා. මම අමාරුවෙන් අවබෝධ කරගත්තා. දැන් මේ අවබෝධ කරගත්ත දේ දේශනා කළ වැඩක් නැහැ. කෙලෙස් වලට යට වෙලා ඉන්න මේ සත්වයින්ට මේ ධර්මයේ ලේසියෙන් අවබෝධ කරගන්න බෑ. උන්වහන්සේ තනියම ප්‍රකාශ කළා. ඊළඟට උන්වහන්සේ ආයමත් කියනවා පටිසෝතගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනුං රාගරත්තාන දක්ඛන්ති තමෝ කන්දේන ආවුතා. උනාසකන පටිසෝතගාමින් නිපුණං මේ ධර්මය පටිසෝතගාමී. ඒ කියන්නේ උඩුගම් බලා යන එකක් පහලට ගලන ගඟක් නෙමෙයි. ධර්මයේ එකතුණත් ජීවිතයට එහෙමයි. ජීවිතේ නැමැති ගංගාව පහලට නෙමෙයි උඩහට ගලන්න ගන්නවා. පහළ පැත්තේ තියෙන සසර උඩහා පැත්තේ තියෙන මගපල නිවන ඒ පැත්තට හැරිලා උඩුගම් බලා යන්න පටන් ගන්නවා ජීවිතේ නැමැති ගඟ ධර්මය ලැබුණට පස්සේ. ඉතින් මේ ධර්මයේ පටිසෝතගාමි උඩහට ගලන එකක්. නිපුණං ඊටාම තියුණු එකක්, ගැඹුරු එකක්. ඒ වගේම ගම්බීරං ගාම්බීර එකක් දුද්දසං අවබෝධ කරන්න බැරි අනුන් ඊටාම සියුම් වූ එකක්. රාග රත්තාන දක්ඛින්ති රාගයෙන් ආසාවෙන් සරාගී බවෙන් රත් වෙලා ඉන්න මේ සත්වයින්ට මේක අවබෝධ කරන්න බෑ. තමෝක්ඛන්දේන ආවුතං අවිද්‍යාවෙන් වැහිලා ඉන්න මෙයාලට මේක අවබෝධ කරන්න බෑ කියලා උන්වහන්සේට කවදාවත්ම හිතපු නැති ગાථා දෙකක් වැටුණා අර විදිහට කල්පනා කළාම. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම හිතනකොට සහම් ප්‍රති කියන මහා බ්‍රහ්මයා උන්වහන්සේගේ සිතුවිල්ල Tamanගේ හිතින් දැක්කා. දැකලා දැකලා හිටන් කල්පනා කරනවා මෙහෙම නස්සති වත බොහෝ ලෝකෝ පින්වත්නි ලෝකය ඒකාන්තයෙන් නැසෙන්නේය විනස්සති වත බොහෝ ලෝකෝ ඒකාන්තයෙන්ම ලෝකය වෙනසෙන්නේය යත්‍රහි නාම තථාගතස් අරහතෝ සම්මා සම්බුද්දස්ස අපොස්සුකත්හාය චිත්තං නමති නෝ ධම්මදේශනාය ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා නොකර ඉන්න තමන්ගේ සිත නැඹුරු කරනවා කල්පනා කරනවා ධර්ම දේශනා කරන්න හිතන්නේ මෙහෙම ගියොත් මේ ධර්මය අවබෝධ කරගන්න ඉන්න මිනිස්සුන්ව විනාශ වෙනවා වෙනසෙනවා අවබෝධ කරන්න අවස්ථාව නැති වෙලා යනවා කියලා හිතුවා. එහෙම හිතලා බ්‍රහ්ම ලෝකයෙන් අතුරු දහන් වුණා. අතුරු දහන් වෙලා බොහෝම ජව සම්පන්න ශක්තිමත් මිනිසෙක් තමන්ගේ අත වේගයෙන් නමා ගන්නවා වගේ ඊළඟට නමපු අත වේගයෙන් දිගහරිනවා වගේ ඉක්මනින්ම සැනකින්ම බඹලොවින් අතුරු දහන් වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා යා උතුරු සලුවක් පොරවගෙන ඉන්නවා. මේ උතුරු සරුව ඒකාංශ කරලා එක පැත්තකට කරලා පොරවගත්තා. එක අංශයකට කළා. අර හාමුදුරු කෙනෙක් සාමාන්‍ය වෙලාවෙදි සිවුරක් පොරවන් ඉන්නා වගේ ඒකාංශ කරලා හිටන් එක උරයක් පෙරෙන විදිහට මේ උතුරු සරුව පොරවා ගත්තා. පොරවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට සහම්ප්‍රති කියන මේ මහා බ්‍රහ්මයා ප්‍රකාශ කරනවා ප්‍රකාශ කරනවා දේසේතු බන්තේ භගවා ධම්මං භාග්‍යවතුන් වහන්ස ධර්මය දේශනා කරනසේක්වා දේසේතු සුගතෝ ධම්මං සුගතයන් වහන්ස ධර්මය දේශනා කරන සේක්වා සන්ති සත්තා අපරජක්ක ජාතිකා බුදුරජාණන් වහන්ස කෙලෙස් අඩු සත්වයෝ මේ ලෝකේ ඉන්නවා එයාලට ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණේ නැත්නම් එහෙම පිරිහීමටපත් වෙනවා කියලා ඒක නිසා ධර්මය අවබෝධ කරන අයත් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න ධර්මය කෙලෙස් අඩු අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නවා. එයාලට ධර්මය අහන්න ලැබුණේ නැත්තම් එහෙම පිරිහීමටපත් වෙනවා බුදුරජාණන් වහන්සේ කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ සහම්ප්‍රති බ්‍රහ්මයා තවත් බුදුරජාන් වහන්සේට කියනවා පාතුර හෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තියෝ අවාපුරේතං අමතස්ස ద్వාරං සුනන්තු ධම්මං බිමලේනානු බුද්ධං කියන බුදුරජාණන් වහන්ස ඉස්සර මේ දඹදිව් තලේ කෙලස් තියන අය විසින් හිතපු ධර්මයක් පහළ වුණා. නිගණ්ඨනාත පුත්ත සංජය බෙල්ලට්ටි පුත්ත පකුද කච්චායන මේ වගේ කෙලස් තියන අය හිතපු ධර්මයක් පහළ වුණා. ඒක හරීම අපිරිසුදු ධර්මයක්. ඒකෙන් කාටවත්ම යහපතක් වෙන්නේ නැහැ. ඒක නිසා භාග්‍යවතුන් වහන්ස අවා පුරේතං අමතස්ස ద్వාරං නිවනට ප්‍රවේශ වෙන්න මේ දොරටුව විවර කරන්න භාග්‍යවතුන් වහන්ස නිවන් දොර අරින්න සුනන්තු ධම්මං විමලේනානු බුද්ධං ඔබ වහන්සේ දේශනා කරන ධර්මය සදැහැතියන් අවබෝධ කරගන්නව ඇති අවබෝධ කරත්වා ඔබ වහන්සේ නිවනට දොර හරින්න වාග්්‍යවතුන් වහන්ස කියලා ප්‍රකාශ කළා. ඊළඟට කියනවා සේලේ යතා පබ්බත මුද්ද තිට්ඨිතෝ යතාපි පස්සේ ජනතං සමන්තතෝ තතෝපමං ධම්මමයං සුමේද පාසාද මාරුයිහ සමන්ත චක්කු සෝකාවතින්නම් ජනතම අපේත සෝකෝ අවෙක්කස්සු ජාති ජරාබි භූතං කියලා තවත් ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්ස මහා ගල් පර්වතයක් උඩට මිනිස්සෙක් නැග්ගොතින් උස ගල් පර්වතයක් උඩට එයාට වටපිටාව හොඳට පේන්න පටන් ගන්නවා මහා ගල් පර්වතයක් බඳු ධර්මය නැමැති මේ මහා ප්‍රඥා ප්‍රාසාදයට ඔබ වහන්සේ නැග ගන්න නැගලා හිටන් ලෝකයා දිහා බලන්න බලනකොට ඔබ වහන්සේට පෙනේවි සත්වයින් වයසට යනවා මැරෙනවා ඉපදෙනවා අපායට යනවා පව් කරනවා ආයෙත් අපායට යනවා පින් කරනවා සුගතියට එනවා පව් කරනවා ආය අපායට යනවා මේ විදිහට දුක් විඳ විඳ සත්වයන් සංසාරය යන හැටි ඔබ වහන්සේට පෙනෙයි හරියට ගලක් උඩට නැගපු මිනිස්සෙකුට වටපිට මිනිස්සු පේනවා වගේ ඔබ වහන්සේට පේන්න පටන් ගනී. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට සත්වයන් දිහා බලලා හිටන් ඒ සත්වයන් කෙරේ කරුණාව උපදවන්න සුගතයන් වහන්සේ අනුකම්පාව ඇති කරගන්න කියලා ආරාධනා කළා ආරාධනා කරලා තවත් කියනවා උත්තිට්ඨේහි විජිත සංඝාම දිනන ලද යුද්ධයක් ඇති. ඒ කියන්නේ දිනන ලද කෙලෙස් යුද්ධයක් ඇති. මහා වීරයාණන් වහන්සේ අභිමානවත්ව නැගී සිටින්න. ඊට පස්සේ කියනවා සත්තාහ අනන විවර ලෝකේ ණය නැති රතාචාර්යන් වහන්ස ඔබ වහන්සේ ධර්මය දේශනා කරන්න අඤ්ඤාතාරෝ භවිස්සanti අවබෝධ කරන අය ඉන්නම භාග්‍යවතුන් වහන්ස කියලා ආරාධනා කිරීම කරන්නට යෙදුනා. ඉතින් බ්‍රහ්මයා මේ ආරාධනාව කළාම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිතෙන් අර ඉස්සල කියපු ਸਰවඥතා ඥාණයට සමවැදුනා. මෙතෙක් ਸਰවඥතා ඥාණයට සමවැදුනේ නැහෙනේ. ਸਰවඥතා ඥාණයට සියල්ල දක්නා නුවණට සමවැදුනා. සියල්ල දන්නා නුවණට සමවැදිලා ලෝකෙ දිහා බැලුවා මේ සහම්ප්‍රති බ්‍රහ්මයා කියන්නේ ඇත්තද? අවබෝධ කරන්න පුළුවන් අය ඇත්තටම ලෝකෙ ඉන්නවද? එහෙම බලනකොට උන්වහන්සේට පේන්න පටන් ගත්තා මුළු ලෝකයම හරියට එකම නෙළුම් විලක් වගේ පේන්න පටන් ගත්තා. නෙළුම් විලේ සමහර නෙළුම් මල් තියෙනවා. හොඳට මෝරලා ඉර එළිය වැටෙනකම් බලාගෙන ඉන්නවා විකසිත වෙන්න. හිරු රැස් වැටෙනකොටම විකසිත වෙනවා. අන්න ඒ වගේ අනන්ත සසර සමත විදර්ශනා භාවනා දියුණු කරලා හිත වඩලා ප්‍රඥාව දියුණු කරපු බුද්ධිමත් පිරිසක් ඉන්නවා. එයාලට ධර්ම දේශනාවක මාත්‍රිකාවක් කිව්වහම ඇති ධර්ම මාත්‍රිකාව ඇහෙනකොටම අවබෝධ වෙනවා. එච්චර භාවිත సంతානයක් තියෙනවා. හිරු රැස් වැටෙනකොටම පිපෙන නිලුමක් වගේ. එයාලට කියන්නේ උග්ඝටි තඤ්ඤු කියලා. උග්ඝටි තඤ්ඤු කියන්නේ මාත්‍රුකාව ඇසූ පමණින් අවබෝධ වෙනවා. ඊළඟට උන්වහන්සේ බැලුවා තව පිරිසක් ඉන්නවා. නෙළුම් විලක් ගත්තත් තව නෙළුම් කැකුළු ටිකක් තියෙනවා. ඒවා ඉර උදා වෙනකොටම පිපෙන්නේ නැහැ. නමුත් ඉර උදා වෙලා පැයක් දෙකක් යනකොට මේ නෙළුම් කැකුළුත් විකසිත වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ගාතාවක් මාත්‍රුකාවක් කිව්වට අවබෝධ වෙන්නේ නැති නමුත් මාත්‍රිකාව විස්තර කර කර ධර්ම දේශනා කරනකොට බෙද බෙදා දක්ව දක්වා පැහැදිලි කරලා දෙනකොට මාර්ගඵල ලබා ගන්න තරම් මහා පින්වන්ත තවත් පිරිසක් ඉන්නවා. ටික වෙලාවක් ගිහිල්ලා පිපෙන නෙළුම් කැකුලක් වගේ. ටික වෙලාවක් අහගෙන ඉන්නකොට දේශනාව අවසානයේදී හෝ දේශනාව අතරදී හෝ අවබෝධ වෙනවා. මෙයාට කියන විපචිතඤ්ඤු කියලා. විපචිතඤ්ඤු කියලා මේ පිරිස හඳුන්වනවා. ඊළඟට උන්වහන්සේ දැක්කා තවත් නෙළුම් කැකුළු තියෙනවා. ඒ නෙළුම් කැකුළු ගත්තහම ඒව අද උදේ පිපෙන්නෙත් නෑ. දවල් වෙලා පිපෙන්නෙත් නෑ. නමුත් තව දවස් කීපයක් ගිහිල්ලා කවදා හරි පිපෙනවා. කුණු වෙන්නේ නෑ. උන්වහන්සේ දැක්ක අන්න ඒ වගේ. තව පිරිසක් ඉන්නවා. මාත්‍රිකාවක් විතරක් ඇහුවට අවබෝධ වෙන්නේ නැහැ. ධර්ම දේශනා කොච්චර ඇහුවත් අවබෝධ වෙන්නේ නැහැ. මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නමුත් එයාලා සිල් රකිමින් භාවනා කරමින් වෙහෙසෙන්න මහන්සි වෙන්න පටන් ගත්තොත් ධර්මය අවබෝධ කරන්න ඕනි කියලා එයාලට මේ බුද්ධ ශාසනය මේ ජීවිතේ අවබෝධ කරන්න පුළුවන්. මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන්. අර කවදා හරි පිපෙන නෙළුම් කැකුලක් වගේ. මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අයට කියනවා නෙය්‍ය